මෛත්‍රී භාවනාව හැම කාලයකටම අවශ්‍ය මේ කාලෙදී තාම වැඩගත් වෙන උතුම් භාවනාවක්. ද්වේෂය කියලා කියන්නේ තරහව කියලා කියන්නේ අමනාපය කියලා කියන්නේ මේ සෑම දෙයක්ම පුද්ගල సంతානයේ දවන අහිත පිනිස දුක පිණිස පවස්නා ධර්මයක්. කුද්ධෝ කුත්තං නජානාති කුද්ධෝ කුත්තං නපස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිපුන තැනත්තා කිසිවක් දැනගන්නට සමර්ථ වෙන්නේ නැහැ. ඔහුට කිසිවක් දැනගන්නට බැහැ. කිපුන තැනත්තා කිසිවක්ම දකින්නෙත් නැහැ. තරහෙන් විලිලා ඉන්න මිනිස්සේ තරහෙන් යුක්තව දැඩිව තරහෙන් වෙලිලා ඉන්න මිනිස්සේ කිසිම දෙයක් පිළිබඳව හරියට විනිශ්චය කරගන්නට හරියට දැනගන්නට පුළුවන් කමක් ලබන්නේ නැහැ. මොකද මේ පුද්ගලයා ඒ වෙලාවේදී තරහෙන් ආවරණය වෙලා ඉන්නේ. තරහෙන් වැහිලා ඉන්නේ. හොඳ නරක මොනවද කියලා හොයාගන්නට බෑ. ඒ දේ කලයින් පසුව, කීවායින් පසුව තමන්ට කුමක්ද වන්නේ, අනුන්ට කුමක්ද වන්නේ කියන එක පිළිබඳව දැකීමක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ද්වේෂයේ තරහවේ ආදීනමේ දැක්ක නිසාම එයින් අත්මිදීම පිළිබඳව අපට දේශනා කළ ක්‍රමෝපායන් අනුගමනය කිරීමට. ඒ වගේම භාවනාවක් ලෙස ගත්තහම චිත්ත සමතය උදා කරගන්නටත් පුළුවන්. උත්තරීතර භාවනාවක්. ඒ කියන්නේ උපචාර අර්පණා සමාධීන් සමාධීන්ට පත්වන්නට පුළුවන්. උතුම් භාවනාවක් ලෙසත් අපට මෛත්‍රී භාවනාව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මෛත්‍රිය කියලා කියන්නේ බ්‍රහ්ම විහරණ භාවනාවක්. බ්‍රහ්ම විහරණ භාවනාව සතර බ්‍රහ්ම විහරණයන් අතර තියෙන එකක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා කියන මේ සතර බ්‍රහ්ම විහරණයන්ගේ පළවෙනි එකනේ මෛත්‍රිය. නිසා මේ මෛත්‍රිය ඊටමත් සුවිශේෂී දෙයක්. මෛත්‍රිය කියන දේ ජීවිතයට පුරුදු පුහුණු කරගත යුතු දෙයක්. එතකොට යම් කිසි ආකාරයකින් අපේ සිතේ යම් මෙත්තාවක් පවතිනවා නම් මෙත්තාවක් පවතිනවා නම් මෙන්න මේ මෛත්‍රිය කියන දේ අපට සැනසීම පිණිස සිතෙහි නිවීම පිණිස හේතු වන දෙයක්. එතකොට මේ මෛත්‍රිය කරා අපේ සිත නගන්නට නම් පළමුව දත යුතු දේ තමයි ද්වේෂයේහි ආදීනවයත් මෛත්‍රියේහි තිබෙන ආනිසංශයත්. යම් කිසි දෙයක ආදීනව දකින්න නැති වුණොත් ඒකේ ගැටලුවක් නොදකිනවා නම් එහි ප්‍රශ්නයක් තේරුම් නොගන්නකොට අපි එය අසුරු කරනවා ඒක පිළිබඳව අපි läග සිටිනවා මනස ඒක තමයි මානසික ස්වභාවය. යම් තැනක ආස්වාදයක් යම් තැනක යහපත් යන හැඟීමක් අපිට නැතිනම් එය ලබා ගැනීම සඳහා උත්සාහවත් වීමක් අපි සිදු කරන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේශේහි ආදීනවේ තේරුම් ගන්නට ඕනේ. මෛත්‍රී භාවනාවට ප්‍රථමයෙන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි එහි ආනිසංශය පිළිබඳව කියලා. එතකොට ද්වේෂයේහි තියෙන ආදීනවේ තේරුම් අරගෙන තියෙන්නට ඕනේ මෛත්‍රියේහි තියෙන වටිනාකම ආනිසංශ සහගත ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛෝ දෝසේන අභිභූතෝ පානම්පි හන්ති ආදී ලෙස මේ ද්වේෂයෙන් දෘෂ්ට වුණාම ඒ කියන්නේ ද්වේෂයෙන් යුක්තව සිපුණාට පස්සේ ඒ පුද්ගලයා ද්වේෂයෙන් අභිභූත වුණාට පස්සේ යහපත අයහපත දකින්නේ නැහැ පානම්පි හන්ති අනුන්ගේ ප්‍රාණය පවා නසන්නට පෙළඹෙනවා. ඒක තමයි ද්වේෂයේ හිතෙන ස්වභාවය. ඒ නිසා සූත්‍රානුසාරයෙන් ද්වේෂයේ තිබෙන ආදීනවය පිළිබඳව නුවණැත්ත සත්පුරුෂයා පළමුව මෙනෙහි කළ යුතු වෙනවා. බොහෝ වෙලාවට අපි තරහව පිළිබඳව, ද්වේෂය පිළිබඳව හඳුනා ගන්නට ඇතන් විට දක්ෂ වෙන්නේ නැහැ. ද්වේෂය කියන දේ ඇතිවන්නේ අර පටිඝ නිමිත්තත් එක්ක. ඒ කියන්නේ ගැටීම් සහිත මනසක් එක්ක කාලයක් තිස්සේ යම් කිසි දෙයක් පිළිබඳව අපිට රුස්නා කමක් නැතිව නුරුස්නා කමක් තියෙනවා නම් අනේ පොඩ්ඩක් අපි ඒකත් එක්ක ගැටෙනවා හැම වෙලාවකදීම දකින්න කැමති නෑ ඒ අහන්න කැමති නෑ එතකොට යම් මේ දේවල් ගොඩක් එකතු වෙලා මේක අයෝනිසෝ මානසිකාරය කිරීම තුළ යම් අවස්ථාවක මේක පුපුරා යනවා හරියට සරව පිරමින් පැවති තුවාලයක් යම් මොහොතක ඒ තුවාලයෙන් සරව එළියට නික්මනවා වගේ මේ මනසේ ස්වභාවය තමයි අර නුරුස්නාකම ටික ටික වැඩි වෙලා ඒක ද්වේෂයක් ලෙස තරහවක් ලෙස ඒක එළියට නික්මනවා එහි ස්වභාවය කායික සහ වාචික ක්‍රියාකාරකම් වලින් ඒක එළියට නික්මීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තරහ විදිහට අපිට එන දේම අන්‍යාර්ථවත් විදියට අපේ ජීවිතය තුළ තිබෙනවා. අන්‍යාර්ථවත් විදියට වංචක ආකාරයට චිත්තපක්ලේශ විදියට අපේ චිත්තසංතානය තුළ මේ තරහම එක එක විදිහට ඇතිවන් ඇති වෙනවා ඒ වගේම පවතිනවා ඒක තරහව දක්වා මොහු කරන්නට ඒ හේතුවක් බවටත් පත් වෙනවා සමහර වෙලාවට අපි කියන මට හරි දුකයි කියලා අපි දුක කියන දේ ගන්න ඉතාලම හොඳ චේතනාවක් හැටියට කෙනෙකුට දුකක් දැනෙනවා කෙනෙක් දුකෙන් ඉන්නවා. හොඳ චේතනාවක් කියේ දුක කියන දේ නරක දෙයක් තමයි. එතකොට දුක කියන දේ නරක දෙයක් වුණාට ඒ දුක අනුව ගිහිල්ලා කල්පනා කරන දේ තමයි ඒ දුක යහපත් තරහ යහපත් වුණාට මිනිස්සු හිතනවා කෙනෙකුට දුක හිතෙනවා කියන එක හොඳයි. එයා දුකෙන් හිතිය තරහෙන් නෙමෙයි. දුක සහ තරහ අතර වෙනසක් හඳුනා ගන්නවා. දුක කියන්නේ වේදනාත්මකව තමන් ඇති කරගත්ත වේදනාත්මකව තිබෙන නමුත් ද්වේෂයෙහිම තිබෙන අන්‍යාර්ථය. දුකයි කියලා කියන තැනකදී අපිට තියෙන එතන පටිඝ නිස්සිත හැඟීමක් අපි අපි කැමති විදිහට අපිට අවශ්‍ය විදිහට යම් කිසි දෙයක් සිදු නොවුණු කල්හි ඒ සිදු නොවුනා වූ තැනක තමයි අපිට මේ දුක කියන දේ උපදින්නේ. ඒ කියන්නේ එතන තියෙන පටිඝයෙහිම එතන තියෙන ද්වේෂයෙහිම තිබෙන තවත් එක අන්‍යාර්ථයක්. තවත් එක ස්වභාවයක්. ඒ වගේම ඇතැම් අවස්ථාවකදී යහපතක් විදිහට අපිට ද්වේෂය එළියට යහපතක් විදිහට මේක මෙහෙම කිරීම මේ අයට යහපතක්. සමහර වෙලාවට ඒක යහපතක් විදිහට කියන්නේ දැන් දෙමව්පියෝ දරුවන්ට දඬුවම් කරනවා. ඒ දඬුවම් කරනකොට අර ඒක ඇතුලේ එක පැත්තකින් යම් මට්ටමක කරුණාවක් කියන දේ ගෑවිලා තියෙන්නත් පුළුවන්. හැබැයි වැඩිපුර තියෙන ද්වේෂය තමයි. පටිගය කියන දේ. අරක එක සිතක ඔක්කොම තියනවා නෙමෙයි මිශ්‍ර වූ හදන්න ඕනේ කියන සිතුවිලි වෙනම ඇති වෙන්න පුළුවන්. හැබැයි වැඩිපුර චිත්තසංතානය තුළ ඒ වෙලාවේදී තව කෙනෙක් රිදවන්න, ඒ කෙනෙකුට හිංසා කරන්න, තව කෙනෙකුට පීඩා කරන්න, එබඳු වූ සිතුවිලි තමයි ඒ సంతානය තුළ හටගන්නේ. ඒකට කියන්නේ ද්වේෂය කියලා මිසක ඒකට කියලා කියන්නේ කරුණාව කියලා එහෙම නෙමෙයි. අන්නේ ඒ විදිහට ඇතැම් වෙලාවකට කරුණාව විදිහටත් ඒ ද්වේෂයෙන් උනත් මේ ද්වේෂයම අන්‍යාර්ථයකින් පෙනී සිටින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ අද දවසේදී අපි සමස්තයක් විදිහට දකිනවා අපි සමාජයට යහපතක් කරන්නට ඕනේ කියන තැනකින් තරහව කියන දේ මිනිස්සුන්ගේ හිත ආරූඪ කරගෙන සිත්වල යෙදෙන ආකාරය. මෙන්න මේ විදිහට ගත්තාම ඒ ද්වේෂයම ඒකට හේතු හදාගනිමින් මිනිස්සු ඒක සාධාරණීකරණය කරනවා. එතකොට අර මුලින්ම අපි කතා කළා මේ ද්වේෂයේහි ආදීනවේ දකින්න නැති වෙන තාක් ද්වේෂය ප්‍රහාණය කරන්නට මිනිසුන්ට අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ තරහව කියන දේ ආදීනව සහිත දෙයක් කියලා තේරුම් නොගන්න තාක් මිනිස්සු තරහව දුරු කරන්න දුරු කරගන්නට ඕනේ කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඒකේ ආදීනව අපි තේරුම් ගත යුත්තේ. එතකොට තරහවේ ආදීනව කියන දේ තේරුම් ගන්නා තාක් කෙනෙකුට එය යටපත් කිරීම සඳහා වෑයම් කිරීම සඳහා මෛත්‍රිය වශයෙන් හිත තැබීම සඳහා උවමනාවක් ඉන්නේ නැහැ. මේ දැන් එක එක වේශයෙන් අපේ සිත පුරා පිරෙන අපේ සිත ආක්‍රමණය කරනු ලබන තරහව දුරු කරගන්නට ඕන නම් අපි කල යුත්තේ මොකක්ද? අපි කල යුතු වන්නේ අපේ සිතෙහි පවත්නා ද්වේෂය නිසා පැමිණෙන්නට පුළුවන් හානිය පිළිබඳව කල්පනා කරලා බලන එක. එතකොට අපේ හිතේ තරහ අපි වැඩි දියුණු කිරීම නිසා අපේ සිතේ තරහව නඩත්තු කිරීම නිසා අපිට පැමිණෙන්නට පුළුවන් හානිය මොකද්ද? ඒ පැමිණෙන්නට පුළුවන් හානිය තමයි තමා දුකසේ වාසය කිරීම. පළමුවෙනි එකම තමා දුකසේ වාසය කිරීම. පීඩාවෙන් ඇතම් වෙලාවට පිච්චෙනුම් තරහෙන් ද්වේෂයෙන් දැරෙනුම් ඉන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ වගේම ඒ කෙනා කවදාවත් යහපත් වූ නින්දක් ලබන්නේත් නැහැ. ඒ වගේම යහපත් අවදිවීමක් ලබන්නේත් නැහැ. ඇයර තරහින් දැවෙනවා. ඒ වගේම කෙනෙක් මොහොනට හමු වුණත් ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත්වන්නේ නැහැ. සමාජයේ විසින් ඔහු අප්‍රිය කරන අප්‍රියශීලී ගුණාංගයන් තමයි ඔහු කෙරෙන් දිස්සෙන්නේ. එතකොට සත්පුරුෂ සමාගමය ඔහුට ලැබෙන්නේ නැහැ. සත්පුරුෂ සමාගමෙන් ඔවුන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම යම්කිසි තැන්වලදී තරහ නිසාම ඒ කෙනාටින් කරන කටයුතු යහපත් කටයුතු බවට පත් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ චරිත තුලින් විදහා දැක්වෙන බොහෝ ගුණාංගයන් නිසා මිනිසුන්ට ඒ චරිත ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වෙනවා. ඒ ද්වේෂයේහි තිබෙන ස්වභාවයේ ද්වේෂයේහි තිබෙන ලක්ෂණය නිසා. ඒ වගේම ලෝකේ ගොඩක් වෙලාවට අර අපි මුලින් කිව්වා වගේම ද්වේෂයෙන් අභිභූත වුණාම මිනිසු කරන කියන දේ දන්නේ නැහනේ. නුසුදුසු වචන කතා කරනවා, නුසුදුසු දේවල් කරනවා. ඒ දේවල් කිව්වහම, ඒ දේවල් කළාම, ඒ දේවල් පිළිබඳව නැවත නැවත මිනිස්සුන්ගේ సంతානය තුල පසුතැවීමක් තියෙනවා. අපරාධේ මම මේ විදිහේ ඒ විදිහට හැසිරුනේ. අපරාධේ මම මේ විදිහට ඒ දේ කළේ කියලා. එතකොට ගොඩක් වෙලාවට අපි බන්ධනාගාර ආදිය පිළිබඳව පරීක්ෂා කළොත් බොහෝ අය ඒ තැන්වල සිටින බොහෝ දෙනෙක් ඉන්නවා තරහව නිසා අමනාපය නිසා වැරදි කරපු අය හැබැයි ඒ අය පසුව පසුතැවෙනවා තමන් මේ අවස්ථාවේදී තරහ නිසා අමනාපකම් නිසා Taman ඒ තත්වයටපත් වීම පිළිබඳව. එතකොට ඒ ඒ තරහේ අපිට මේ ලබන්නට තියෙන ආදීනවේ. ඒ වගේම ද්වේෂයෙන් කවදාවත් සුගතියක් ලැබෙන්නේ නැහැ දුර්ගතියක් තමයි ලැබෙන්නේ. ඒ වගේම තමයි ද්වේෂයෙන් යුක්ත මිනිසෙකුට කවදාවත් යහපත් වන යහපත් ප්‍රතිවිපාකයන් එමගින් ලැබිය නොහැකියි. ද්වේෂය කියලා කියන්නේ අකුසල ධර්මයක්. ඒ වගේම තරහව කියලා කියන්නේ ප්‍රසාද රූප උපදවන්නට සමර්ථ වෙන සිත් නෙමෙයි. එතකොට ඒ ප්‍රසාද රූප උපදින්නේ නැති වෙනකොට අප්‍රසාද ජනක සිතුවිලි సంతානය තුළ නැවත නැවත ජනනය කරනකොට ඒ පුද්ගලයාගේ මෝහන පවා අප්‍රසන්න මෝහනක් බවට පත් වෙනවා. දැන් මෛත්‍රියේ තියෙන ආනිසංස ගැන අපි ඉස්සරහට කතා කරමු. මෛත්‍රියේ තිබෙන ආනිසංශයක් හැටියට කියන්නේ මොකද්ද? මුඛවන්නෝ විප්පසීලති කියලා. ශරීර වර්ණය ප්‍රභාස්වර පැහැදෙන මට්ටමකටපත් වෙනවා කොහොමනෝ විපස්සීතති. ඒ මෛත්‍රියේ තිබෙන ආනිසංසය. එහෙනම් ද්වේෂයේ තිබෙන ආදීනමයක් විය යුත්තේ මොකක්ද? ද්වේෂයේ තිබෙන ආදීනමයක් තමයි මුඛ වර්ණය දුර්වර්ණ ස්වභාවයටපත් වීම. මූණ යහපත් වෙන්නේ නැහැ. දැන් බලන්නකො කෙනෙකුට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක ඒ පුද්ගලයාගේ මූණ බලන්න පුළුවන්ද කියලා. ඒ පුද්ගලයාගේ මූණවත් හරියට බලන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක අප්‍රසන්නයි. ඒක ඒක දකින්න දකින්න කැමති නෑ කෙනෙක්. තව කෙනෙකුගේ තරහම වුණත් දකින්න කැමති නෑ. එතකොට යටත් පිරිසෙන් තමන්ගේ ශරීරයට පවා මේ द्वේෂය බලපෑම් කරනවා. නිතර නිතර තරහ ඇති වෙන මිනිසුන්ට ඇති වෙන රෝග ප්‍රමාණය ගත්තාම ඒක සම්භාවිතාවක් විදිහට බොහොම ඉහළ මට්ටමක තියෙනවා. එතකොට කායික පැවැත්මට පවා ඒ හිතෙහි හටගනු ලබන තරහව ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම ද්වේෂය කියන දේ සසරට පවා බලපාන ප්‍රධාන ධර්මයක්. බලන්නකො දේවදත්ත හාමුදුරුවෝ මොනතරම් ප්‍රමාණයක් තරහව නිසා විනාශයේ උරුම කරගත්තද කියලා ජීවිත ප්‍රමාණයක අපිට දකින්න පුළුවන්කම තියෙනවනේ ජාතක පාළිය අරගෙන බලනකොට බොහෝ ආත්ම භාවයන් වලදී දේවදත්ත හාමුදුරුවෝ ඒ සිද්ධ වෙච්ච தත්වයන් පත්තුන தත්වයන් ද්වේෂය නිසානේ රන් තැටියක් සම්බන්ධයෙන් ඇති කරගත්ත බැඳගත්ත වෛරය මොන තැන දක්වා ආවද? ඒක බුද්ධත්වයට පත් වෙන ආත්මභාවයේහි බුදුරජාණන් වහන්සේ පිළිබඳව වරදවා පිළිපැදලා භාග්‍යතුන් වහන්සේව මරන්නට උත්සාහවත් වන්නට තරම් ඒ ද්වේෂය කියන දේ බලවත් වුණා. පින්නතුනේ අපි තමන්ගේ හිත පැත්තටත් අද හැරිලා බලන්නට ඕනේ. මගේ හිතේ තියෙන්නේ ඒබඳු වූ තරහව නේද? මගේ හිතේ තියෙන ද්වේෂය නේද? මගේ හිතේ තියෙන අමනාපය නේද? මගේ හිතේ තියෙන දේත් ඒ විදිහටම දුරු කළ යුතු දෙයක් නේද? එහෙම නැත්නම් මාත් හෙට දවස වෙනකොට තවත් දේවදත්ත හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඒක මේ ජීවිතේ නොවෙන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ ඇති කරගත්ත දැඩි තරහක් හේතුවෙන් ඒක අනාගතයේත් අපිට පීඩා පිණිස පවතින තැනකට අපිව යන්න පුළුවන්කම තියෙනවා. සමහර විට අපි ජීවිතේ මොනතරම් කුසලයන් කළත් ඒ කරන කුසලයකින් පවා ප්‍රයෝජනයක් නොවන්නට ඒ කියන්නේ ඒ කුසලය අනාගතයේ විපාක පිණිස පවතිවි. හැබැයි අපිට ඒ අර්ථය सिद्ध කරන්නට තරම් වැඩ නොවැදගත් දෙයක් කුසලයට ලබා දෙන්නට පවා තරහවට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි තරහව දුරු කළ යුතු වෙන්නේ. බුද්ධ ආදී සත්පුරුෂයෝ නිසා තමයි තරහව, අමනාපය කියන දේ ප්‍රහාණය කරන්නට නොඑක්වර අපිට උපදෙස් දුන්නේ. ඒ නිසා තරහව, ද්වේෂය, දුක මෙන්න මේ මොන වචන වලින් අපි කතා කළත් පටිගය අමනාපය කියලා මෙන්න මේ தত্ত্বය මේ ස්වභාවය යටපත් කරන්නට යටපත් කරන්නට නම් සිත වැඩි යුත්තේ මෛත්‍රී මාවතක මෛත්‍රිය තුළ තමයි සිත හික්මවිය යුත්තේ. මෛත්‍රිය තුළින් කෙනෙකුගේ ජීවිතයට මහා ආනිසංස රාශියක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. මෛත්‍රිය තුළින් ආනිසංස රාශියක් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒක මෙලොව වශයෙන් උත්, පරලොව වශයෙන් උත් බොහෝ ආනිසංස ලබන්නට පුළුවන්කම තියෙන දෙයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. විශේෂයෙන්ම අපිට දකින්නට පුළුවන් කමක් තියෙනනේ සූත්‍ර දේශනාවක් මෙත්තානි සංස සූත්‍රයේ ඉතින් ඒකෙම දැක්වෙනවානේ ආනිසංස ධර්මයන් පිළිබඳව මේ මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනාට යාට සුඛං සුපති සුඛං පටිබුද්ධති. එතකොට ඒ කෙනාට හොඳින් සුවසේ නිින්ද යනවා. ගොඩක් අය ඉන්නවා සුවසේ නිින්ද යන්නේ නැති අය. එතකොට සුවසේ නිින්ද නොයෑමට හේතුව තමයි සිතෙහි තියෙන කලබලකාරී බව, සිතෙහි තිබෙන අමනාපය, සිතෙහි තිබෙන දුක, මෙන්න මේ ආදී සිතුවිලි තමයි කෙනෙකුගේ නිින්ද නැති කරන්නට හේතුවක් බවට පත් වෙන්නේ. මේ தত্ত্বය මගහරවන්නට පුළුවන්කම තියෙනවා නිවැරදිව මෛත්‍රී භාවනාව දිනු කරන කෙනෙකුට. සුඛං සුපති සුඛං පටිභුජ්‍යති ඒ කියන්නේ සුව අවදි වීමක් ලබන්නට පුළුවන්කම තිබෙනවා මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට. න පාපකං සුපිනං පස්සති. ඒ වගේ මේ නිදා ගන්නා කාලය අතරතුර ඔහුට පාපී වූ සිහිනයන් ඇවිල්ලා ඔහුව බය කරන්නේ නැහැ. පාපකං සුඛිනම් පස්සති. ඒ පාපී සිහිනයන් පේන්නේ නැහැ. ඒ වගේම manussානම් පියෝ හෝති. මනුස්සයින්ට ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. මනුස්සයින්ට ප්‍රිය පුද්ගලයෙක් අනිත් අයට ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් සමාජය තුළ ගොඩක් වෙලාවට අපි දකිනවා සමහරු ඊටාම ප්‍රියමනාප ස්වභාවයෙන් ඉතයි. ඒ මේ ජීවිතයේදී හෝ සසරේදී හෝ මෛත්‍රිය වඩා ප්‍රගුණ කරපු අයගේ ස්වභාවය බොහෝ දිනාට ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ ප්‍රියභාවය සහ අර ලස්සන සහ ඒ දේවල් එක්ක ඇති වෙන බැඳීම ගැන මේක දෙකක් එක වෙන් කරගන්නට ඕනේ. ප්‍රියභාවය කියන එක ඒක බොහොම හිතයිශී බවක් දැනෙන අය පුද්ගලයෙක්. ඇතන් පුද්ගලයන් පිළිබඳව. අනේක මනුස්සානම් පියෝ හෝති. අමනුස්සානම් පියෝ හෝති. අනිත් ත්‍රිසංගත සතුන්ට වෙන්නට පුළුවන්. ඊට පස්සේ නොයෙක් අමනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප වුන් කරදර නොකරන පීඩා නොකරන පුද්ගලයෙක් බවට ඒ පුද්ගලයාපත් වෙනවා. දේවතා රක්ඛන්ති. ඒ පුද්ගලයාව දෙවියන් පවා ආරක්ෂා කරනවා. දෙවියන් පවා ඒ පුද්ගලයාව මේ ආපදාවක් වෙනකොට රැකලා තබනවා. නාශ අග්නිවා විසංවා සත්තංවා කමති. වසවිස අනිකුත් සත්ව උවදුරු වලට ඔහු ඔහු පීඩාවටපත් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. එතකොට මේ ගින්නෙන් ඔහු පීඩාවටපත් කරන්නේ නැහැ, වසවිෂයෙන් පීඩාවටපත් කරන්නේ නැහැ. ඊට පස්සේ සතුන්ගෙන් ඔහු පීඩාවටපත් වෙන්නේ නැහැ. මේ මෛත්‍රියේහි තිබෙන ආනිසංශයන්, ਦਿੱත්ත ධම්ම වේදනීය ලබන්නට පුළුවන් ආනිසංශයන්. මෛත්‍රිය ප්‍රගුණ කරපු ඊටමත් බලසම්පන්න ලෙස මෛත්‍රිය දියුණු කරපු පුද්ගලයෙකුගේ කයකට පීඩා කරන්න ඇතම් විට කටුවක්වත් නැමෙන්නේ නැති අවස්ථා තිබෙනවා. කටුවක්වත් නැමෙන්නේ නැති අවස්ථා. ඒ මෛත්‍රිය තුළ මේ මේ තිබෙන වටිනාම ගුණාංගය ඒක මේ ਦਿੱත්ත ධම්ම වේදනීයව භුක්ති විඳින බොහෝ පිරිසක් අපි දන්නවා. මෛත්‍රියේ තිබෙන ආනිසංස නිසා සතුන්ගෙන් ඒ වගේම නොඑක් උවදුරු වලින් ආරක්ෂා වෙන ආරක්ෂා වුණ සහ එබඳු රැකවරණයක් ලබන පිරිස. ඒක ਦਿੱත්ත ධම්ම වේදිනේව ලබන්නට පුළුවන් තිබෙන කමක් තිබෙන දේවල්. නාසාද්දිවා විසංවා සත්තංවා කමති. තුවටං චිත්තං සමාධියති. මේ එකද කරගන්නට අපහසු වන හිත සමාධිමත් කරගන්නට පුළුවන්කම තිබෙනවා මෛත්‍රිය තුළ. ඒ වගේම මුඛවන්නෝ විපස්සීදති. මුඛවන්නෝ විපස්සීදති. ශරීර වර්ණය ප්‍රසාදවත් වූවක් බවට පත් වෙනවා. ශරීර වර්ණය ප්‍රසාදවත් වූවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයා බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන, නිවීමෙන් ජීවත් වෙන කෙනෙක් නිසා මෙයාගේ කයත් නිවිලා බොහොම සැහැල්ලු පියකරු පෙනුමක් පවා ඔහුට ලබා දෙන්නට හේතුවක් වෙනවා දැන්. ඒ කියන්නේ අර ශරීරයේ තිබෙන ප්‍රසාද රූපය. ප්‍රසාද රූප කියලා කියන්නේ අර පංච ප්‍රසාද කියන අර්ථය නෙමෙයි. ඒ කියන්නේ මේ කය පිළිබඳව ඇතිවෙන අර පැහැපත් බව, කය පිළිබඳව ඇතිවෙන චරිවර්ත ජවි වර්ණය පවා ප්‍රසාදවත් කරන්නට පුළුවන් ඒ වර්ණ රූප උපදවනකොට දැන් සිතින් උපදවනු ලබන රූප කොටාසයක් විදිහට අපි බලනකොට අපිට දකින්න පුළුවන් ප්‍රධාන රූපයක් තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන ඒ සුද්ධාෂ්ටමක රූප ටිකක්. ඔක වෙන කියන්නේ වර්ණ රූපය කියලා දෙයක්. ඒකට යම්කිසි සිතක් උපදින් සිතකින් උපදවනු ලබනකොට ඒ සිතේ තියෙන ගුණාත්මක භාවයෙන් උපදවනු ලබන රූප ඒ සිතින් උපදවනු ලබන රූපේ සිතට අනුරූපීව උපදිනවා. ඒ නිසා තමයි රාගයක් උපදිනකොට කෙනෙකුගේ කය වෙනස් වෙන්නේ, ද්වේෂයක් උපදිනකොට කෙනෙකුගේ කායික ස්වභාවය වෙනස් වෙන්නේ. ඒ වගේම තමයි මෛත්‍රී සහගත සිත් නැවත නැවත උපදිනකොට නැවත නැවත භාවිත වෙනකොට ඒ මනස සුවපත් වෙනවා. ඒ මනස සුවපත් වෙනකොට ඒ කායික සුවපත් බව, කායික ප්‍රියකර බව ලස්සන දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා ඒ සිතින් ඒ රූප උපදවනකොට නිකම්ම ඒ රූපේ පවා ප්‍රසාදවත් දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම අසම්මෝල්හෝ කාලං කරෝති. ඒ පුද්ගලයා සිහි මුලාවකින් තොරව කලුරිය කරන කෙනෙක් බවට පත් වෙනවා. සිහි මුලාවකින් තොරව කලුරිය කරන. ගොඩක් අයට මැරෙනකොට මැරෙන්න කිට්ටු වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් අයට ඇති වෙන තත්ත්වයක් තමයි මේ සිහිය එක ලෙස නොපවත්වා ගන්නවා. සිහිය එක විදිහට තියාගන්න බෑ. එතකොට ඒක විසිරෙන හැම වෙලාවකදී මේක බොහොම විසිරුණු තැනක පවතින. එක එක දේවල් හිතනවා. හොඳට මේ ඔබ කෙනෙක් අසනීප වුණාම රෝහලක හිටියොත් රෝහලකට ගිහිල්ලා බලාගෙන හිටියොත් බොහෝ වයසට ගිහිල්ලා හරි බොහෝ රෝගයන්ගෙන් පීඩාවටපත් වන පුද්ගලයෝ ඒ කියන්නේ බොහොම අධික වේදනාවෙන් පීඩිත වෙලා ඉන්න පුද්ගලයන්ගේ හැසිරීම ක්‍රියාකාරකම් දිහා බැලුවහම අර හිත ඒ කර්මුණක තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. නොයේ කලබලකාරී ස්වභාවයක් ඔවුන්ගේ චරිත තුළ, ඔවුන්ගේ ජීවිත තුළ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ මේ ස්වභාවය මරණාසන්න මොහොතක ඕනෑම කෙනෙකුට අත්විඳින්නට වෙන ස්වභාවයක්. එතකොට ඒ தත්යෙන් මිදෙන්න පුළුවන්කම තියෙන කාටද? ඒක මගහරවා ගන්නට පුළුවන්කම තියෙනවා කෙනෙක් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා නම්. එයාට යහපත් සිතුවිලි වලට පමණක් හිත තියාගෙන ඒ වෙලාවේදී සිහි මුලාවකින් තොරව කලුරිය කරගන්න පුළුවන්. මැරෙන එක පවා ඒක හොමින් කරගන්න Tamanට පුළුවන්කම තියෙනවා. කෙනෙක් මෛත්‍රිය Tamanගේ ජීවිතේ පුරාවට ප්‍රගුණ කරනවා නම්. ඒ වගේම උත්තරින් අපපති විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති කියලා කියනවා. මත්ෙහි මාර්ගඵලාදිගමයක් සාක්ෂාත් කරගන්නේ නැතිනම් ඒ හේතුව නිසා ඒ පුද්ගලයා බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති බ්‍රහ්ම ලෝකෝත්පත්තිය ලබනවා. බ්‍රහ්ම ලෝකයේ උපදින්නටත් ඒ කුසලයේ හේතු වෙන. ඒ කියන්නේ යම් විදිහකින් එයා මෛත්‍රී ධානයක් ලබාගෙන ඉන්නවා නම් අරතත්ත්වයේ උපදින්නට පවා හේතුවක් වෙනවා. මේ මෛත්‍රී සිතක් මේ එක දවසකදී විනාඩි 5-10ක් වැඩුවා කියලා නෙමෙයි ඔය ආනිසංස ලැබෙන්නේ. අපි ඒක ප්‍රගුණ කරලා අපි ඒක තාම දැඩි ලෙස පුරුදු පුහුණු කරන දෙයක් බවට පත් වෙනකොට. එතකොට ඒ තුළ අපි උපචාර අර්පණා සමාධියෙන් උපදවනකොට අපිට ඒ ආනිසංස ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෛත්‍රීට මෙහා ප්‍රගුණ කරන කෙනෙකුට ඔය බොහෝ ආනිසංසයන් යම් යම් මට්ටම් වලින් පූර්ණණය කරගන්නට සාධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ මේ තිබෙන මෛත්‍රී සහගත සිතක තිබෙන වටිනකම මෙන්න මේ විදිහට නුවණැති පුද්ගලයා විසින් සැලකිය යුතුයි ද්වේෂයේ තිබෙන ආදීනවයත් ඒ වගේම මෛත්‍රීෙහි තිබෙන ආනිසංශයක් පිළිබඳව. ඒකට මෛත්‍රිය කිරීම පිළිබඳව ඔහුගේ සිත නැමෙනවා. ඔහුට එහි වටිනාකමක් තේරෙනකොට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ද්වේෂය කියන දෙයට නොඑක් අයරින් ගරහා කළා තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ ක්ෂමාදී ධර්මයන් වර්ණනා කළා තියෙනවා. මේ දේවල් පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරලා හිතලා බලන්න ඕනේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ කොහොමද අපි තරහව කියන දේ පාලනය කරගන්නට ඕනේ කියලා. විශේෂයෙන් කපචූපම වගේ සූත්‍ර දේශනාවක් අරන් බලන්නකෝ. කපචූපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දෙපස දඩුව ඇති කියතක් අරගෙන හොරු ඇවිල්ලා Tamange අතපය කෑලි කෑලි වලට ඉරනකොට ඒ කෑලි කෑලි වලට ඉරන තැනදී කෙනෙකුට ද්වේෂයක් හටගන්නේ නැති විදිහට Tamange හිත පවත්වන්න පුළුවන් නම් එයා තමයි මහණෙනි මගේ අවවාදය කරන කෙනා. එතනදී නමුත් තරහව උපදවනවා නම් ඔහුමගේ අවවාදය කරන කෙනෙක් නෙමෙයි කියලා. ඒකට බුදුරජාණන් වහන්සේගේ අවවාදය කරන බුදුරජාණන් වහන්සේගේ මග යන බුදුරජාණන් වහන්සේගේ නිවැරදි ශ්‍රාවකයෙක් වෙනවා නම් හිතන්නකෝ අපිට මොනතරම් ඉවසීමක් ඒ තැන්වල තියෙන්න ඕනද කියලා. ලෝකේ ස්වභාවය තමයි අලාභේදී ගැටීම කියන දේ. ඒ වගේම ලෝකේ ස්වභාවය තමයි තව කෙනෙකුගේ ප්‍රිය වචනයෙහි සතුටු වෙලා අප්‍රිය වචනයෙහි ගැටීම කියන දේ. මේ ස්වභාවය ලෝකේ හැමදාම පවත්නා ස්වභාවය. ඉතින් අපි බුද්ධ ශ්‍රාවකයෝ විදිහට අපේ සාමාන්‍ය ස්වභාවයත් ඒකනම් එහෙනම් ඒක යුතු නැහැ. අන්න ඒ නිසා තමයි අපි හිතේ මෛත්‍රිය කියන දේ අපි ප්‍රගුණ කළ යුතු වන්නේ. තව දුරටත් වඩා වඩාත් අපි හිතේ මෙත්තා සහගත සිතුවිලි ඇති කරගත යුත්තේ. ද්වේෂයක් කවදාවත් කාටවත්ම යහපතක් සිද්ධ කරලා නැහැ. තරහව කියන දේ කාටවත් කවදාවත් යහපතක් කරලා නැහැ. ද්වේෂයෙන් අභිභූත වෙනකොට ද්වේෂයෙන් මිනිස්සුන්ගේ හිත වැහිලා යනකොට මිනිස්සු එක සාධාරණීකරණය කරගන්න ගොඩක් දේවල් හිතන්න පුළුවන්. හැබැයි ගොඩක් දේවල් හිතුවා කියලා ඒක සාධාරණීකරණය කරගන්න කොතනකදීවත් ද්වේෂය කියන දේ භාග්‍යතුන් වහන්සේ වර්ණනා කරපු තැනක් ඇත්තේ නැහැ. නිසා ද්වේෂය කියලා කියන්නේ පාපක, ලාමක අකුසල ධර්මයක්මයි. ඒක ඒක මහා විශාල වුණ දෙයක් එහෙම නෙමෙයි තරහව කියන්නේ. ඒක ඊටාම ලාමක දෙයක්. ඒක ඊටාම දුර්වලයන්ගේ තියෙන ස්වභාවයක්. ඒ වගේම මහා සත්ත්ව කියලා කියන ගුණයකින් යුක්ත පුද්ගලයෙක් ගැන දැක්වෙනවා. මහා සත්ත්ව සත්ත්ව කියලා කියන්නේ මහා සත්පුරුෂ ගුණයෙන් යුක්ත සත්ව ලෝකේ ඉන්නවා. එයාගේ ස්වභාවය තමයි ඉවසන්නට නොහැකි තැනදී ඉවසනවා. Tamanta අයහපතක් කරනකොට අයහපත් කරන්නා පිළිබඳව වඩාත් ඉවසනවා. ඒ ඊටාම වැඩුණු සිත් ඇති බෝධිසත්වාදී උත්තම චරිතයන් තුළ විදහා දැක්වෙන උත්තරීතර ගුණාංගයක් තමයි ඒක. නැත්නම් මිනිස්සු සාමාන්‍ය මිනිස්සෙක් Tamanta අලාභ වෙනකොට Tamanta කෙනෙක් අයහපතක් කරනකොට Tamanta පීඩා කරනකොට ඒ තැනක ඉවසන්නේ නැහැ. හැබැයි එතනදිත් ඉවසගෙන අනිත් කෙනාගේ යහපතම කැමති වෙනවා කියලා කියන්නේ පුද්ගලයා හඳුනන මහා සත්‍ය. ඒ පුද්ගලයා මහා සත්පුරුෂයෙක්. ඒ පුද්ගලයා ඊටමත් වටිනා ශ්‍රේෂ්ඨ මිනිසෙක්. එතකොට මෙන්න මේ ආකාරයට අපිත් එබඳු වූ තත්වයක් අපේ මනස තුළ උත්පාදනය කරගන්නට උත්සාහවත් වන්නට ඕන. එතකොට මෙන්න මේ විදිහට අපි මෛත්‍රියේ තියෙන ස්වභාවය, මෛත්‍රියේ තිබෙන වටිනාකම මේ දේවල් තේරුම් අරගෙන අපි මෛත්‍රී භාවනාව කිරීම සඳහා ප්‍රායෝගිකව අපි උත්සාහවත් වෙනකොට මෛත්‍රී භාවනාවෙහි තිබෙන පළමු පියවර තමයි පළමුවෙනි පියවර තමයි අපි මෛත්‍රී භාවනාව સિદ્ધ කරන්නේ ඉස්සෙල්ලම Tamanට. දැන් ඇත්තටම කොතනකදීවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ Tamanට මෛත්‍රී කරන්න කියලා. Tamanට මෛත්‍රී කරන්න කියලා දේශනා කරන්නේ නැහැ. මොකද Tamanට මෛත්‍රී කර ගැනීමක් කොතනකදීවත් අවශ්‍ය වන්නේ නැති නිසා. එහෙනම් ඇයි මේ කිව්වේ Tamanට මෛත්‍රී කරගන්නට කියලා නැවත කිව්වේ ඇයි? මේ නැවත Tamanට මෛත්‍රී කරන්න කියලා කිව්වේ ඒ තමාව ආදර්ශයට ගන්නට ආදේශකයක් තබා ගැනීමට අවශ්‍ය නිසා. එනිසා භාවනාව ප්‍රායෝගිකව අපි භාවිතයට ගන්නකොට පළමුවෙනියටම අපි ඒ භාවනාවේදී අපි සිදු කරන දේ තමයි අපි තමන්ට මෛත්‍රිය සිද්ධ කර ගැනීම. තමන්ට මෛත්‍රී කරගන්නවා. එතකොට ඒක විවිධ ස්වරූපයෙන් අපි මෛත්‍රිය කියන දේ ප්‍රගුණ කරන්නට පුළුවන් අහං අවේරෝ මම වෛර නැත්තෙක් වෙනවා. මේ විදිහට අපිට මේ මම නිදුක් බව නිරෝගී බව සුවපත් බව ඇත්තෙක් වෙනවා. ඒ වගේම සුවසේ සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙනවා. ඒ කියන්නේ තමාව සුවසේ තබා ගන්නෙක් වෙනවා. ඒ තමන්ට මෛත්‍රී කරගන්න පුළුවන්. හැබැයි මෙතනදී මට අපේ මෛත්‍රිය පිළිබඳව කතා කරන ඔබ දැනට හඳුනාගෙන තිබෙන වචන ටික ඒ විදිහටම තබාගෙන මම මේ විදිහට පැහැදිලි කරගෙන යන්න. අපිට ඒ මෛත්‍රී භාවනාව ගොඩක් දෙනෙක් අද පුරුදු කළාට ඒක හුදු වචන මාත්‍රයකට පමණක් සීමා කරගෙන තියෙනවා. ඒ කියන්නේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා. එහෙම නැත්නම් පාලියෙන් හෝ ඒක තියාගෙන තියනවා ඒ වාක්‍යයේ විදිහට වචන ටිකක් විදිහට කටපාඩම් කරගෙන කියාගෙන කියාගෙන යනවා. ඒක වචන ටිකක් විතරයි. සමහර වෙලාවට ඒක අපි මේ බොහොම ලස්සනට සජ්ජායනා කරන දෙයක් ඒක පටිගත කිරීමක් කරලා ඒ පටිගත කිරීමත් එක්ක අපේ හිත තබාගෙන ඉන්නවා. සිත එකග වෙන්න පුළුවන් ඒ වගේ දෙයකින් උනත්. හැබැයි ඒක මෛත්‍රිය නෙමෙයි. ඒක මෛත්‍රිය නෙමෙයි. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ ඒක නෙමෙයි. මෛත්‍රී භාවනාව කියලා කියන්නේ ඒක තමන්ට ඊටාම ප්‍රායෝගිකව භාවිත කළ හැකි ඊටාම වටින ඒක කළ යුතු ක්‍රමයට කර කළ යුතු භාවනාව. ඒ නිසා තමයි පළමුව තමන්ට මෛත්‍රී කළ යුතුයි කියලා කිව්වේ. පළමුව තමන්ට මෛත්‍රී කළ යුතු වෙන්නේ දැන් මම නිදුක් වෙම්වා කියලා හිතනකොට දැන් කෙනෙකුට ඒක වචන මාත්‍රයක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි වචනෙන් ඔබට ගිහිල්ලා Taman taman පිළිබඳවම කල්පනා කරලා බලනවා මම දුක් විඳින්න අකමැති මම දුකට අකමැතිනේ. අනේ ඒ කිසිම දුකක් මා කරා නොපැමිණේවා. මම නිදුක් වෙම්වා කියලා ඒක පොඩ්ඩක් ඒක මේ අර වචනයේ විදිහට නැතිව ඒක අභ්‍යන්තරයේ තිබෙන හැඟීම විදිහට ඒක ඒක හිතට කාවදින්නට සලස්වන්න. Taman දුකට අකමැති බව ඒ දුකට අකමැති ස්වභාවය නිසාම අනේ මම දුකටපත් නොවේවා මම මට සැප සහගත බව පමණක් ලැබේවා මම නිදුක් වෙම්වා කියන ඒ සිතුවිල්ල තියන්න. ඊට පස්සේ මම නිරෝගී වෙම්වා කියන මම ලෙඩ වෙන්න කැමති නෑ. ලෙඩ වුණාම දුකයි. ඒ නිසා මම ලෙඩ නොවුන කෙනෙක් වෙනවා නම් අන්නේ නිරෝගී භාවය මත ඇති මේ කියන්නේ ඒ පිළිබඳව මදයකටපත් වෙන්න හරි නිකන් අර ප්‍රාර්ථනා කිරීමක් විදිහට වගේ නෙමෙයි මේ කතාව මේ කියන්නේ. මේ කියන්නේ ඉස්සෙල්ලම තමන්ගේ ස්වභාවය තමන්ට හොඳින් ව්‍යවස්ථාපනය කරගන්න තමයි තමන්ට මෛත්‍රී කරන්න කියන්නේ. මේක ගොඩාක් හැම වෙලෙම කර කර යුතු වෙන්නේ නැහැ. භාවනාව පටන් ගත්තාම භාවනාවේදී මේ ආරම්භක අවස්ථාවේදී පමණක් මේක සිදු කළ යුතු දෙයක්. මුලින්ම අපි මේක ව්‍යවස්ථාපනය කිරීම. ඊට පස්සේ අපිට පුළුවන් මේක පතරවන්න. එතකොට දැන් මෙන්න මේ තමන් මූලය කරගෙන තමන් ආදේශකය කරගෙන අපි ඉස්සෙල්ලම තමන් නිදුක් බවට කැමති, නිරෝගී බවට මේ කැමති බව, ඒ වගේම සුවපත් වීමට, දුකෙන් මිදීමට ඇති කැමැත්ත, සුවසේ තමන්ගේ ජීවිතය පරිහරණය කරන කෙනෙක් බවට පත්වීම කියන මේ වගේ කරුණු පිළිබඳව මම මෙබඳු ස්වභාවයක් එක් වෙන්වා කියලා හොඳින් ව්‍යවස්ථාපනය කරගන්නවා. ඊට පස්සේ අපි අනිත් අයට මෛත්‍රී කරන්නට පෙළඹෙනවා. අනිත් අයට මෛත්‍රී කරන්නට පෙළඹෙනකොට අපිට පළමු පියවර හැටියට පුළුවන්කම තියෙනවා පොදුවේ මෛත්‍රී කරන්න. පොදුවේ. මම වගේම සියලුම සත්‍යය. දැන් ඒක අර වචනයට විතරක් නෙමෙයි. අපි හිතෙන් හිතනවා මම යම් විදිහකින් සුවපත් බව කැමති නම් ලෝකේ හැම සත්වයක්ම තිරසංගත සත්වයන්ගේ പ്രേත ලෝකාදී වල ඉන්න අයගේ ඉඳලම මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම සත්වයෙක් ඕනෑම මිනිසෙක් ඕනෑම ප්‍රාණියෙක් ඒ අය කැමති නෑ දුකටපත් වෙන්න ඒ අය කැමති නිදුක් බවට ඒ අය කැමති සුවයට අනේ ඒ අය නිදුක් වෙත්වා දැන් තමන් වගේ තමන් කැමති බව තමයි ආදේශ කරන්න අනිත් අයට. අන්න ඒකට තමයි ඉස්සෙල්ලා තමන් පිළිබඳව බලලා ව්‍යවස්ථාපනයක් කළේ. එතකොට තමන් පිළිබඳව අපිට ඇති වුණානම් ක්‍රමයක් මම නිදුක් වෙම්වා කියලා මං වගේම අනිත් සත්වෝ කැමති දුක දුක් නැති බවට ඒ සත්‍ය කවුරුත් කැමති නැහැ දුකට අනේ ඔවුන් කරා කවදාවත් දුක නොපමිනේවා ඔවුන් දුක් නොවිඳිනවා නම් ඒ දුක් නොවිඳින සත්‍යය ඔවුන්ට ලැබේවා අපි ඒ සත්‍යයෙන්ට මෛත්‍රී කරනවා ඔවුන් නිදුක් වේවා නිදුක් වෙත්වා කියලා සියලු සත්‍යයන්ට දැන් මේ පොදුවේ කරන්නේ මේකදී අරමුණු කරන්නේ නැහැ අපි පුද්ගල වශයෙන් ඒ වගේම ඒ අයට නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා, සුවසේ තම ආත්ම භාවය පරිහරණය කරන්නෝ වෙත්වා කියලා අපි මේ විදිහට ඒ සත්වයින්ට සියල්ලන්ටම පොදුවේ මෛත්‍රී කරනවා. මේ තමයි මෛත්‍රී භාවනාවකදී අපි සිදු කරනු ලබන පළමු පියවර හැටියට අපි සිද්ධ කරන දේ. මේ තමයි පළවෙනි අවස්ථාව. ඊට පස්සේ අපිට පුළුවන් මේක තවදුරටත් දියුණු කරගෙන යන්න. මෛත්‍රී භාවනාව විදිහට තවදුරටත් මේක දියුණු කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. කොහොමද මෛත්‍රී භාවනාව තවත් දියුණු කරන්නේ? අපිට පුළුවන් ඊට පස්සේ පුද්ගල වශයෙන් වඩන්න. පුද්ගල වශයෙන් වඩනකොට කිසිසේත්ම මෛත්‍රී භාවනාවේදී ඊළඟට තමන්ට මෛත්‍රී කරගෙන සුදුසු නැහැ. තමන් ඊටමත් කැමැති තමන්ට ඊටමත් ප්‍රියමනාප වුණ ඒ කියන්නේ අර රාගාදී වශයෙන් හෝ සභාග පුද්ගලයින්ට මෛත්‍රී වැඩිම කරන්නේ නැහැ. ඒක යුතු නැහැ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම තමන්ට ඊටාම කැමැත්තක් තියෙන ඒ වගේ කෙනෙක් දැන් ස්වාමියා බිරිඳට මෛත්‍රී කරනවා ඉස්සෙල්ලා. බිරිඳ ස්වාමියාට මෛත්‍රී කරනවා. එහෙම නැතිනම් යම් ප්‍රේම සම්බන්ධයක් පවත්වන කෙනෙක් ඒ ඒ පිරිමි කෙනා ගැහණු කෙනාට මෛත්‍රී කරනවා. ගැහණු කෙනා පිරිමි කෙනාට පෙරලා මෛත්‍රී කරනවා. ඒ වගේ දෙවැනි අධීරයේදී අපි ඒක සබා ගන්නෙ නැහැ. අපි ඊළඟට මෛත්‍රී කරන්නේ තාමත් ගරුඨානීය පුද්ගලයෙකුට. ගරුඨානීය පුද්ගලයෙක්. ගුරු ගරුතන්හි තබන තමන්ගේ ගුරුවරයෙක් වෙන්නට පුළුවන්, දෙමව්පියන් වන්නට පුළුවන්, තමන් ඊටාම ගරු කරන ඒ වගේ කෙනෙක් පිළිබඳව අපි අදහස තබලා මම වගේම මගේ ගුරුවරයා අනේ නිදුක් වේවා එයා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා සුවසේ තම ආත්ම භාවය පරිහරණය කරන්නෙක් වේවා කියලා අපි ඒ පුද්ගලයාට මෛත්‍රී කරනවා. එතකොට ඒ පුද්ගලයා වගේම මගේ එබඳු සියල්ලන්ටම අපි මෛත්‍රී කරනවා. ඊට පස්සේ අපි එතනින් එහාට ගිහිල්ලා අපි අතිප්‍රිය මිත්‍රාදීන් ගන්නවා. තමන්ගේ යාළුවෙ යහළුවෙකුට මෛත්‍රී කරනවා. එතකොට යහළුවෙකුට මෛත්‍රිය අපිට මෛත්‍රී සිත පතරවන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ඊට පස්සේ එතනින් එහාට ගියාම අපිට පුළුවන්කම තියෙනවා අමනාප සහගත වෛරී පුද්ගලයෙකුට උනත් මෛත්‍රිය පතුරවන්නට පුළුවන්කම තියෙනවා. මේක පිළිවෙලින් කරගෙන එනකොට අතෙන්ට එනකොට වෛරී පුද්ගලයෙක් පිළිබඳව පවා අපිට අවෛරී සිතුවිලි ජනනය වෙන්න පටන් අරගෙන තියෙනවා. ඔක එකපාරම අපි තරහ ගියපු මිනිස්සෙක් පිළිබඳව අපි මෛත්‍රී කරන්න පටන් ගත්තොත් එහෙම එතකොට මේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. එතකොට ද්වේෂය කියන දේ යටපත් කරගෙන මෙන්න මේ විදිහට අපි මෛත්‍රී සහගත සිතුවිලි අපි නැවත නැවත ජනනය කරගන්නට අවශ්‍ය කටයුතු අපේ ජීවිතය තුළ අපි සම්පාදනය කරගන්නට ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම නැති වුණොත් සිද්ධ වෙන දේ තමයි අපිම දන්නේ අපේ හිත භාවනාවෙන් එළියට ගිහිල්ලා නොඑක් විතර්කවලට ගිහිල්ලා තියෙනවා. එනිසා මේ දේ අපි ඇති කරගන්නට ගොඩක් ආත්පස කරුණු තව සකසා ගන්නට අවශ්‍යයි. හැබැයි භාවනාව කියන දේ ප්‍රායෝගික මට්ටම ඔබ ඉස්සෙල්ලා පුරුදු පුහුණු කරන්න මේ මට්ටමේ ඉඳලා ඒ කියන්නේ වචන ටිකක් විදිහට පාඩම් කරගෙන හිතාගෙන හිතාගෙන යන්නේ නැතිව බොහොම හොඳට කල් වේලා අරගෙන තමන්ගේ ස්වභාවය පිළිබඳව මෛත්‍රී කරලා ඒ ස්වභාවයම අර කියපු විදිහට සියලු සත්වයන්ට පළමුව ආදේශ කරන්න ඊට පස්සේ පුද්ගල විදිහට අපි කතා කරපු විදිහට ඔබ මෛත්‍රී කරන්න. අන්න ඒ විදිහට මෛත්‍රී කරලා මෛත්‍රී කියන එකේ පළමු ස්වභාවය තබන්න උත්සාහවත් වන්න. එතකොට ඒ තමයි මෛත්‍රී භාවනාවේ පළමු පියවර. අපි ඒකත් එක්ක ඔබ ඒක භාවනා කරනකොට ඔබට ලැබෙන අත්දැකීම් සහ ඒ බඳු ස්වභාවයන් එක්ක අපි ඉදිරියටත් තවදුරටත් මෛත්‍රී පිළිබඳව කතා කරමු. හැබැයි ওই මට්ටම ඔබ වහා පත් වෙන තත්වයක් බවට පත් කරගන්න. එතකොට මෛත්‍රී පිළිබඳව මෛත්‍රී සිතුවිලි පිළිබඳව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. එතකොට කය වචන ආදී දෙයින් පවා ඔබට මෛත්‍රී සහගත හැඟීම් තමයි ප්‍රකාශණයටපත් වෙන්නට ඕනේ. හැසිරීම පවා මෛත්‍රී සහගත වේ යුතුයි. එතකොට තමයි මේ මෛත්‍රිය ජීවිතයට ප්‍රතිබද්ධ වෙලා දියුණු වෙන දෙයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ පළමු පියවර තබලා ඊට පස්සේ අපි මෛත්‍රිය පිළිබඳව තවත් සාකච්ඡා කරමු. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝමනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිදු කරගන්න තියදුනා. මේ සියලු කුසලයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අවසරයි මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භව ලබාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඉෂ්ඨකාරක ස්ථානාධිග්‍රහිතාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා දෙවියන්ට පින් දෙන්න. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.